වාගන්තිය ගැන මේක තියෙන්නේ ෂෙඩියුල් එකේ. ෂෙඩියුල් එකට කියන්නේ මොකද්ද මේ උපලේඛනය. උපලේඛනයේ තියෙනවා දෙමළ ව්‍යවස්ථාව ගන්න දෙමළ වශයෙන් කියන ව්‍යවස්ථාව. ඒක අධ්‍යක්ෂක පෙරළුවාම උපලේඛනයේ තියෙනවා ස්වරමාලාවයි පදමාලාවයි.